ගාවං වේ තරමානානං උජුං ගච්ඡති පුංගවෝ සබ්බාතා උජුං යන්ති නෙත්තේ උජුගතේ සතිති සද්ධාබ්දී සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කරගන්න ඕනේ ඒ වගේම සසර සුවපත් කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ ඒ වගේම අපේ ජීවිත සකස් කරගෙන අන් අයගේ ජීවිත සකස් කරලා දෙන්නත් හැම නිමේෂයකම උදව්පකාර කරන්න ඕනේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ નિયમિતව තියෙන බෞද්ධ උරුමයන් පිළිබඳ සාකච්ඡා කරන්නයි. අපිට ලැබිලා තියෙන ධර්මය තුල අපිට බොහෝ දේවල් උරුම වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සමාජයකට යම් දියුණුවක් ඇති වෙන්න නම් නිවැරදි ඉතා නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. එතකොට එහෙම ක්‍රමවේදයක් හොයන්න ගියාම සමාජවල හුඟක් වෙලාවට ඒ ක්‍රමවේද වරදිනවා. ඒ ක්‍රමවේදයන් වැරදුනොත් එහෙම යම් විදිහකින් ප්‍රතිඵලය වැරදි. ඉතින් බාටහිර රටවල් වල නොයෙකුත් දේවල් වල එක එක දේවල් අත්හදා බලනවා. අත්හදා බලන නොයෙකුත් ක්‍රමවේදයන් වලදී හුඟක් දේවල් අවසාන ප්‍රතිඵලයේ විදිහට බොහෝ මුල මුදල් නාස්ති කරලා හුඟක් දේවල් වර්ධින අවස්ථා තියෙනවා හරියන අවස්ථා ගොඩක්ම තියෙනවා වර්ධින අවස්ථාත් තියෙනවා හැබැයි ඒ වර්ධින අවස්ථාව වෙනකොට ඒ වෙනකොට වෙලා තියෙන හානිය ගොඩක් වැඩි ඉතින් මනුෂ ජීවිතයක අරමුණ තමයි සන්තෝෂෙන් ජීවත් වීම වෙන වෙන මොකුත් නැහැ ලැබෙන දේ සැපෙන් සතුටෙන් ජීවත් වෙන එක තමයි ඔය හැම දෙෙම එක රාශි කරගන්න එක එකම අරමුණ එතකොට අපි හැම වෙලෙම විමසලා බලන්න ඕනේ අපි සැප සතුට හොයාගෙන යන ඇත්තටම කියනවා නම් දියුණුව හොයාගෙන යනවා කියන එකේ තේරුම මනුස්ස ජීවිතයක් කියලා අපිට ලැබිලා තියෙන මේ ජීවිතයේ අපිට ලැබිලා තියෙන එකම අවස්ථාව තමයි කායික වශයෙන් පුළුවන් නම් ලෞකික පැත්ත ගැන මම කතා කරන්නේ කායික වශයෙන් සහ මානසික වශයෙන් සැපෙන් ඉන්න. එතකොට මේ සැප සඳහා බුදුරජාන් වහන්සේ ස්ථීරවම සැපෙන් ඉන්න පුළුවන් ක්‍රමවේද සකස් කරලා දීලා තිනවා කොහොම නමුත් ලෝකයේ තියෙන වස්තුන් දිහා බලන අපිට ලෝකයේ තියෙන වස්තුන් දිහා බලන අපිට ඒ වස්තුන් නිසා යම් සතුටක් දුකක් ඇති වෙනවා නම් ඒ වස්තුව හින්දා හැමෝටම එකම විදිහට ඇති වෙන්න ඕනේ. දැන් සතුට කියන එක දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මට යම් පළතුරක් දැකලා සතුටක් ඇති වෙනවා. එහෙනම් මේ පළතුර ගැන මම තීරණය කරන එක සත්මාන්ට මේ පළතුර දැක්කහම සතුට ඇතිවීම වෙන જાති පළතුරක් මේක කියලා. අපි හිතමු ධූරියන් වගේ පළතුරක් කියලා. එතකොට දැන් මට සතුට ඇති වෙන්න හේතු වෙච්ච කාරණා කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි අර පළතුර. අනිත් එක තමයි මගේ හිතේ ක්‍රියාකාරීත්වය. එතකොට හරි හේතුව හොයාගන්න නම් එකක් නිත්‍ය කරන්න ඕනේ. හරි. දැන් මම ධූරයන් gediye නිත්‍ය කරලා අනිත් සාධක වෙනස් කරලා බලනවා. එතකොට කොයි සාධකයේද මේක වෙනස් වෙන්නේ කියලා හොයාගත්ත හැකි. ධූරයන් gediye එකම ධූරයන් gediye කීප දෙනෙක් ගිහිල්ලා ඒක බලනවා. වලට එක්කෙනෙකුට සතුටක් ඇති වෙනවා එක්කෙනෙකුට අඩුවෙන් සතුටක් ඇති වෙනවා තව එක්කෙනෙකුට දුකක් ඇති වෙනවා කියනවා එහෙනම් ධූරයන්ද ප්‍රශ්නේ හිතේද ප්‍රශ්නේ තියෙන්නේ නේද එහෙනම් සතුට දුක තියෙන්නේ ඒ ද්‍රව්‍ය දිහා අපි බලන දෘෂ්ටියන්ව ඒ දේ දිහා ලෝකේ තියෙන හැම දෙයක් දිහාම බලන විදිහ අනුව තමයි අපේ සතුට දුක බලන විදිහ කියන්නේ බැලෙන විදිහ ඒකට කියනවා දෘෂ්ටිය කියලා. හරි? එතකොට එක එක්කෙනා එක එක්කෙනා හිතාගෙන ඉන්න තමන් තමන් දන්න දේ හරියයි හරියයි කියලා හිතාගෙන නොයෙකුත් සැලසුම් හදනවා. එතකොට ඒවා දෘෂ්ටි සහගත නම් වැරදි දෘෂ්ටි සහගත නම් ඒ අනුව යන සියලු දෙනාම වැරද්දට යනවා. වැරද්දට නෙවෙයි ඔක්කොම වැරද්දට යනවා. හරි උදාහරණයක් කිව්වොත් එහෙම දේව ඇදහිලි කියලා ගන්න යම් කෙනෙක් දැඩි දේව භක්තියකින් ඉන්න පවුල කෙනෙක්. ඉතින් යායාගේ ළමයින්ට ළමයින්ට උගන්වන්නෙත් එව්වමයි. කියලා හිතන කොට. හරි දැන් උදාහරණ තව උදාහරණයක් ගත්තොත් මේ මේ කාලීනව සමහර වෙලාවට මේ දරුවන්ට අර පාසල් යන්න මේ මොනවද විභාගෙට යන්න සාමාන්‍ය පෙළ එහෙම ඒකටම නැකත් හදලා දෙනවා. ඒ මොකද ඒ තමයි අර නැකත් වලට පුරුදු වෙච්ච. ගෙදර තාත්තා රාහු කාලය අනුව වැඩ කරන කෙනෙක් නම් පුතත් ඇස්තිනෝ ඒ විදිහට වැඩ කරන්න. අපි දැකලා තියෙනවා සමහර ප්‍රතිරූපක නේද? ඒවා අර විදිහමයි. එතකොට දෘෂ්ටිගත වීම කියන එක හරිම භයානක දෙයක්. වැරදි දෘෂ්ටි වලට ගියොත් එහෙම ඒ පැත්තම යනවා. දැන් ඔක ලංකාවේ හොඳ වෙලට පේන්න තිබුණා. එක සැරයක් බලනකොට මේ ගස්වල බුදු රූප මතුවලා කියලා. ඒ මොකද මේ <laughs> මුල් වලින් ඉතින් ඔය හෙව්වොත් හොයාගන්න බැයිද? හෙව්වොත් හොයාගන්න පුළුවන්. ඒ වගේ එක සැරයක් බුදු රූප වලින් මොනවද එළි විහිදෙන්න පටන් ගත්තා කියලා. අන්තිමට හොයාගත්තා එළිය විහිදෙන හැටි. එකපාරටම එළිය විහිදෙන්නේ නැහැ. බලනකොට මේ ටිකක් වෙලා ඒක දිහා බලාගෙන ඉන්නකොට තමයි මේ අර සිව් දැන් බුදු පිළිමයක නම් ඒ චීවරයේ සහ මේ බුද්ධ ශරීරයේ දෙකේ චීවරය ළඟින් තමයි මේ එළි විහිදීම සිද්ධ වෙන්නේ. එහෙනම් කටි බලාගෙන බලාගෙන ඉන්නකොට තමයි මේක පේන්නේ. ඒක පාටම පේන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එක මේ දැන් ඉතින් ඔක්කොම දැන් මේක ලොකු මේ එකක් කරගත්තා. බුදු පිළිම වලින් රැස් වෙනවා කියලා. ඊට පස්සේ එක මේ තැනැත්තෙක් ටිකක් ගවේෂණශීලී තැනැත්තෙක් මොකද කරේ? අර කලගෙඩියක් අල්ලන් ඉන්න ස්ත්‍රී රූපයක් පේන් කරපු එකක් දිහා බලන් හිටියා. එමෙන්න ඒකිනුත් විහිදෙන්න පටන් ගන්නවා. බලනකොට වෛද්‍යවරු දන්නවා ඒක. ඒක මේ ඇහි තියෙන ස්වභාවයක්. පාට දෙකක් දිහා එකවර බලන් හිටියොත් ලා පාටක් සහ තද පාටක් අර තද පාටින් ලා පාට පැත්තට නිකන් බොඳ වෙලා යනවා වගේ පෙනීමක් තියෙනවා. ඉතින් ඔක්කොම දෘෂ්ටියට ගියා. ඒකට කියනවා දෘෂ්ටියට ගියා කියලා. ඒ වගේ මේ එක එක එක එක කාලානුරූපව සිද්ධ වෙන සමහර දේවල් අනුව එක එක දෘෂ්ටි වලට කට්ටි යනවා. ඉතින් ඒ දෘෂ්ටි වලට ගිහිල්ලා කාලයක් ගියාම සමහරලාට එක එක එක එක පනවන නියමයන් පවා සමහර මේ මේ සොයා ගැනීම කියලා ගන්න සමහර දේවල් කාලයකදී ඔප්පු වෙනවා ඒක වැරදි කියලා. එතකොට එහෙම ඔප්පු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ පැත්තම කඩාගෙන යනවා. සමහර විද්‍යාත්මකයි කියලා ගත්ත නියමයන් මේ වෙනකොට ඔප්පු වෙමින් තියෙන ඒවා වැරදි කියලා. පසුව ඔප්පු වුණා. එතකොට ඒ අනුව හදපු සියලු ගණන් හදපු ඒවා තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි ගොඩනගපු දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම වැරදුනා ඊට පස්සේ. ඒ වගේ අපි සමාජ දෘෂ්ටීන් තියෙනවා එක එක දේවෑදහිරි වගේ දේවල් නැකත් වගේ දේවල් ඒවා ඒ වගේ ඒවට එල්බගෙන ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ඒවා හින්දා සමහර වෙලාවට දීර්ඝ වශයෙන් ගැටළු සහගත තත්ත්වයන් උදා වෙනවා. එතකොට අපිට තියෙන උරුමය කියලා කියන්නේ ඒකයි. මම අහනවා මේ වෙනකම් වසර 2000 ගාණක් ගියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හැසිරිච්ච අයට කොතන හරි වැරදුනාද? නිවැරදිව හැසිරිච්ච අයට හැබැයි. හරි ඒ ධර්මයට පටහැනි විදිහට හැසිරුණා නම් ධර්මයට අනුව නෙවෙයිනේ. කිසිම තැනක ආරංචි මාත්‍රයක් හරි තියනවාද මේ ධර්මයට අනුව හැසිරීලා මෙන්න මේ වැරද්ද සිද්ධ වුණා කියලා නෑ ඇයි ඒ ධර්මය දෘෂ්ටිගත නැති නිසා ඇයි මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වයේ ගවේෂණය කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට සාරාංශකේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ නියත විවරණ ගත්තයින් පස්සේ විතරක් පෙරමුදම් පුරන්න සිද්ධ වුණා. එහෙම ඒ විදිහට ගවේෂණය කරලා ඇත්ත අවබෝධ කරගෙන දේශනා කරපු හින්දා ඒක වැරදි දෘෂ්ටියකට යන්නේ නෑ. මිනිස්සයා පිළිබඳ, තමන් පිළිබඳ, අනුන් පිළිබඳ සියලු දෙනා පිළිබඳව. එතකොට එහෙනම් අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය ඒකද නැද්ද? අපිට ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන් බය නැතුව අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. අපිට සමාජයේ ළමයින්ව සකස් කරන්න, තරුණයින්ව සකස් කරන්න වැඩිහිටියන්ව සකස් කරන්න තරුණ තත්ත්වයේ ඉන්න වෘත්තිවල නියලන මට්ටමේ ඉන්න අය සකස් කරන්න ඒ හැම කෙනෙකුටම තියෙන ගැටලු සහගත තත්ත්වයන් වලින් අත මිදෙන්න ධර්මය තුලින් තියෙන සිත හදාගන්න ක්‍රමවේදේ භාවිතා කරන්න පුළුවන්. හ්ම් දැන් අපි අවවාද කරනවා දැනට තියෙන ගැටලු සහගත තත්ත්වයක් ගන්න අපේ ඉන්න නායකත්වයන් ගත්තාම ඒ කට්ටිය එකමුතු නැහැ. මෛත්‍රී සහගත නැහැ. තමන්ගේ නායක තමන්ගේ නායකත්වය තුල ඉඳගෙන තමන් යටතේ ඉන්න ජනතාව දෙස මෛත්‍රී චිත්තය තියෙනවා නම් හරි අපි අවවාද කරනවා එහෙනම් මෛත්‍රියෙන් ඉන්න ඕන ඔක්කොමලා මෛත්‍රියෙන් ඉන්න ඕනේ මෛත්‍රියෙන් ඉන්න ඕනේ කියලා අවවාද කරනවා. ඒ අවවාද කරාට විතරක් හරියනවද? ආ දැන් එතකොට අපි බලන්න අපේ පැත්තට. මට කවුරු හරි හැම වෙලෙම කියනවා මෛත්‍රියෙන් ඉන්න මෛත්‍රියෙන් ඉන්න මෛත්‍රියෙන් ඉන්න කියලා. එතකොට මට මේ මට එහෙම කිව්වා කියලා මෛත්‍රියෙන් ඉන්න පුළුවන්ද? එහෙනම් අපි ඔක්කොටම කියනවා මේ මෛත්‍රියෙන් ඉන්න සමගියෙන් ඉන්න එකමුතු වෙලා ඉන්න කියලා කියනවා. කිව්වට හරියන්නේ නැති බව අපි තේරුම් ගන්න. ඒක ඒකත් එක දෘෂ්ටියක්. හරි මේ කට්ටිය කියන දේ අහන්නේ නැහැ කොච්චර කිව්වත් මෛත්‍රිය සාගතව ඉන්නේ නැහැ කොච්චර කිව්වත් සමගි වෙන්නේ නැහැ පොඩ්ඩක් අරන්ඩු වෙනවා. අරව මේවා කියලා අපි කියනවා නම් ඒක අපේ දරේ දෘෂ්ටියක්. ඇයි එහෙම කියන්නේ? මෛත්‍රියෙන් ඉඳනම් මෛත්‍රී සිත වර්ධනය කරන්න ඕනේ. මෛත්‍රියෙන් ඉඳ සමගියෙන් ඉඳ පුහුණු කරන්න ඕනේ. සමගියෙන් ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි. හරිද? සමගියෙන් ඉඳ පුහුණු කරන්න ඕනේ. පුහුණු කරොත් තමයි සමගියෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව බෑ. ඒ පුහුණුව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ එහෙම පුහුණු වීමේ ක්‍රමවේදයක් තියෙනවා. හරිද? එහෙම නැතුව නිකන් ඉන්න කිව්වට ඉන්න බෑ. නිකන් කරන්න ඒක ඒක තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න ඕනේ. මට කිව්වට මට පුළුවන්ද? මං අහවල් විදියට ඉන්නවා, අහවල් විදියට ඉන්නවා කියලා හිතුවට ඉන්න දැන් කාර්යක්ෂම අපි කියන ළමයින්ට කාර්යක්ෂම තමයි වැටි කරගන්න. ඉතින් හා කියලා එයයි. හරිද? එච්චර ඊට පස්සේ ආයෙ පරණ තත්ත්වෙටපත් වෙනවා. කාගේ තුලින්ද අපි මේක දැනගන්නේ? මගේ තුලින්. එහෙනම් මම කාර්යක්ෂම වෙන්න නම් මගේ මනස කාර්යක්ෂමව වැඩ කරන විදිහට හදන්න ඕනේ. ඉතින් එතකොට තමයි ආයෙ හැකියාව තියෙන අරමුණේ ආනිසංස මෙනෙහි කරමින් ඒකට යන්න බැරි වුණොත් සිද්ධ වෙන ආදීනව මෙනෙහි කරමින් ළමා මනසක් සකස් කරන්න පුළුවන්. ඕන කෙනෙකුගේ මනසක් සකස් කරන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේත් නිවන් දකින්න බලාපොරොත්තු වෙච්ච කෙනාට ගිරිමානන්ද වගේ සූත්‍රවලදී ඉස්සෙල්ලාම අනිත්‍ය, අනාත්ම, ආදීනව, අසුභ වගේ කලකිරෙන විශේෂයෙන් ආදීනව සංඥාව ඇතන තියෙන කලකිරෙන සංඥාවල් මෙනෙහි කරන්න කියලා. ඊට පස්සේ විරාග සංඥා, නිරෝධ සංඥා වගේ අර සුවදායක තත්ත්වෙ මෙනෙහි කරන්න කියනවා. මේ මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට තල් වෙලා යනවා. ඒ වගේ මේ අපේ සිත් සකස් කරන වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල. හරි. එතකොට මේ ක්‍රමවේද භාවිතා කරා කියලා කවදාහක්වත් දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. දෘෂ්ටියකට වැටෙන්නේ නැත්තේ ඇයි? වැරදින්නේ නැහැ. වරදින්නේ නැහැ. එහෙනම් අපි අපේ ප්‍රත්‍යවේක්ෂා පාඩේ විදිහට අරගෙන තියෙන්නේ නිවැරදිම වෙනසකට කියලායි. අපේ කවුරුත් දන්නවා ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අරමුණ නිවැරදිම වෙනසකට. මේ කාගේ නිවැරදිම වෙනසක්ද? තමන්ගේ පවුලේ ගමේ සහ රටේ. අපි ප්‍රත්‍යක්ෂ කණ්ඩායම හැටියට මේ ඉලක්කය සපුරා ගන්නා තුරු අරගලයක ඉන්නවා. සටනක ඉන්නවා. මොකද්ද මේ සටන? බෞද්ධයාට කළ හැකි සටන මොකක්ද? ඒ සටනට ආයුධ ගන්න ඕනේ. අපි ආයුධ ඕනේ සටන් කරන්න. බෞද්ධයාගේ සටනේ ආයුධ මොනවද? සීල, සමාධි, ප්‍රඥා. ඒක මොනවට පැහැදිලි වුණා මම මතක් කරා ගිය සතියේත් අපේ ධර්ම සාකච්ඡාවේදී හොඳටම කොච්චර පැහැදිලි වුණාද කියනවා නම් මේ සටන කොච්චර සාර්ථකද කියලා පසුගිය බ්‍රහස්පතින්ද මම සාකච්ඡාවේදීත් මතක් කරේ ඒකයි ප්‍රත්‍යක්ෂ වැඩසටහන අපේ පළවෙනි වැඩසටහන තිබුණා කල්නි විහාරයේදී. කල්නි විහාරයට එකතු වෙච්ච විශාල පිරිසක් ඒක රාසි වුණා. හැබැයි මේ ඒක රාසි වෙච්ච පිරිස ඊටාම සංවරව හැසිරුණා. රැයලි වෙනකන් ධර්ම ශ්‍රවණය කරා ධර්ම ශ්‍රවණය කරද්දී ඊටාම සංවරව හැතිරුණා මොකද එහෙනම් ඒ හිත දැන් ටික ටික සංවර වෙමින් පවතින සැබෑම වෙනසක් අත්දැක්කා මට එතන සංවිධානය කරන්න අපු හමුදා නිලධාරීන් ආදීන් කිව්වා මෙච්චර විශාල පිරිසක් අපි හිතුවේ නැහැ මෙච්චර පහසුවෙන් මේ සංවිධානය කරන්න පුළුවන් වෙයි කියලා ආහාර දාන්සල් තිබ්බ තැන්වලද හැම තැනකදීම එයාලා හරිම සංවරව අනිත් එක අර වෙනමම දාලා තිබුණ තිර දිහා බලාගෙන බණ අහන්න දාලා තිබ්බ ශාලාවල කවුරුවත් පාලනය කරන්න හිටියේ නැහැ. නමුත් ඒ කලබලයක් මොකුත් එළි වෙනකම් තිබුණේ නැහැ. අවසානයේදී විහාරස්ථානේ පිරිසුදු කරන්න දෙයක් තිබුණේ නැහැ. ටොෆි කොලයක්වත් බිම තිබුණේ නැහැ. හරි. එහෙනම් අපි ඊටාම පැහැදිලිව වෙනසකට භාජනය වෙමින් ඉන්නවා මේ වෙනස කොච්චර දුර අරන් යන්න ඕනද රටට නේද යහපත් මිනිස්සු ඒක රාශි වෙලා ඉදිරියට යනවා එකමුතු වෙනවා යහපත් මිනිස්සු එකතු වෙලා නිවැරදි දේ ක්‍රියාත්මක කරනවා දැන් ඉතින් අනිත් පැත්තට එතෙන්ට එන්න ඕනේ කියන එක දැනෙන තුරු අරගෙන යන්න ඕනේ ඉතින් මේ ඒ මොකද අපිට එවැනි වර්ධනයක් ඇති කරගන්න පුළුවන් වුණේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඉඳගෙන කටයුතු කරන හින්දා. ඒකද මේක ගවේෂණය කරන්න ඕන කවුරුත් ඇහෙන ඇහෙන මානෙ ඉන්න අය ඇත්තද මේ කියන කතාව කියලා ගවේෂණය කරනකොට මේක තුලින් අපිට මෙච්චර ලොකු වර්ධනයක් කරගන්න පුළුවන්ද කියලා විමස විමසා විමස විමසා බලන්න ඕනේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න. දැන් අද අපිට මේ මේකෙන් ලබාගත හැකි ලොකුම දේ තමයි මේ උරුම වෙලා තියෙන දේ හරියට භාවිතා කරන්න ඕන කොයි අයද කියන එක ගැන ලොකු කතාවක් තියෙනවා ධර්මයේ. බුදුරජාණන් වහන්සේ මහා පුදුම කාරණාවක් දේශනා කරනවා. ඒක තමයි අපි මාතෘකා කරගත්ත කතාවේ මම මාතෘකා පාඨයේ භාගයයි ගත්තේ. නමුත් ගාවං වේ තරමානානං උජුං ගච්ඡති පුංගවෝ සබ්බාතා උජුං යන්ති නෙත්තේ උජුගතේ සති. මේ කියන්නේ ගඟක් තරණය කරන ගවරැලේ මූලිකව යන ගවයා. හරිද? ගඟක් තරණය කරන ගවරැලක් ගඟක් තරණය කරනවා. ඉස්සරහින් යන ගවයා ඒ කියන්නේ නායක ගුණා. හරිද? කෙලින් යන්නේ යනවා නම් මොකද වෙන්නේ? පිටිපස්සෙන් එන අය කෙලින් එනවා. හරිද? එතකොට ඒව මේව මිනිස්සෙසු. ඒ වගේම මිනිස්යන් අතරද යමෙක් ප්‍රධානයයි සම්මතද හේ දැහැමිව හැසිරෙන්නේ නම්. මිනිසය අතර ප්‍රධානව කියලා ඉන්නවා නම් යා හෝති සෙත්ත සම්මතෝ. සෝ එවං ධම්මං චරති. හරිද? එයාව එයා ධර්මය අනුව හැතිරෙන්නේ නම් පගේව ිතරා පජා. සබ්බන් රට්ටං සුඛං සේති රාජාචේ හෝති ධම්මිනෝ. ඒ කියන්නේ යම් කිසි මිනිස්යන් අතර යමෙක් ප්‍රධානියයි සලකනවා නම් ඒ හැම සම්මත වෙච්ච කෙනා දැහැමින් හැසිරෙනවා නම් අනිත් අයත් ඔහු අනුවම යනවා කියන එකයි කියන්නේ. ඉතිරි ජනයෝද දැහැමි වෙනවා කියනවා. යම් රටක රජු දැහැමි වෙනවා නම් යහපත් නම් ඒ රටේ වැසියෝද සුවසේ වාසය කරනවා කියලා බුදුසසුන් වහන්සේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර ධර්මයේ තමයි මේ කාරණාව සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නායක ගුණා කෙලින් යනවා නම් අනිත් ගොන් ටික හරියට යනවා කියන එකයි මේ කියන්නේ ගඟක් තරණය කරනවා. එතකොට කෙලින් යන්න නම් කෙනෙක් මොනවද කරන්න ඕනේ? ඍජු වෙන්න ඕනේ. ඍජු වෙන්න නම් එයාට යම්කිසි ක්‍රමයක් හොයාගන්න ඕන වරදින්නේ නැති. ඇද වෙන්නේ නැති. ඒ ක්‍රමය තියෙන්නේ කොහෙද? ධර්මයේ තුල. දැන් ඕක කියනකොටම අපිට හිතෙන්නේ මේ මේ කිව්වේ නායකයෝ යම් තැනක සම්මත නම් නායකයයි සම්මත නම් කියලා අපි කිව්වේ. ඒකට ඒක රජ්ජුරුව කියන්නේ ඒක ඉහළම තැනක්. හැබැයි ඊට මෙහා නායකයයි සම්මතයි නැද්ද? හරිද? ඇයි ඇයි ගෙදර? ගෙදර නායකයෝ ඉන්නවා. අපි හැමදාම මතක කරන්නේ ඒකනේ. ගමේ නායකයෝ ඉන්නවා. කාර්යාලවල Tamante යටතේ යම් කිසි පිරිසක් ඉන්න හුඟක් අයට. ඊළඟට ඒ කියන්නේ මට Tamanට ඉහළින් ඉන්න කට්ටියකුත් ඉන්නවා Tamanට පහළින් ඉන්න කට්ටියක් නේද? පහළින් ඉන්න කට්ටියගේ නායකයා කවුද? Taman. එතකොට හැම තැනකම යම්කිසි නායකත්වයක් ගන්න පිරිසක් ඉන්නවා. ඒ හැම නායකයෙක්ම මේක කල්පනා කරන්න වෙනවා හැමෝම. ඇත්තටම බලන්න. නිවෙස් වල සමහර නිවෙස් වල ඉන්න ප්‍රධානියා ඊටාම යහපත් චරිතයක් නා. ගෙදර ඉන්නේ කොහොමද? ඒ වගේමයි නේද? එතකොට ඉතින් එහෙම අපිට යම් යම් සමහර පාසල් තියෙනවා. ඒ පාසලේ විදුහල්පතිවරයා ඉතා හොඳ විදුහල්පතිවරයෙක් කාලයක් රැඳිලා ඉන්නකොට ඒ පාසල බලාගෙන ඉද්දි දිනු වෙනවා. ඊට පස්සේ ඒ විදුහල්පතිවරයාට පාසලේ යන්න යනකොට මිනිස්සු කෑ ගහනවා, අඬනවා නේද? දරුවෝ කැමති වෙන්නේ නැහැ. ඒ වගේ හැම පැත්තකම ධර්මය තුලින් පෝෂණය වෙන නායකයෙක් ඉන්නවා නම් ඒ නායකයා විසින් අනිත් අය ධාර්මික ධාර්මික වෙනවා. ඒකට අපි අද කතා කරන්නේ මෙන්න මේ වගේ කාරණා පිළිබඳවයි. ගුරුවරයෙක් නැත්නම් නායකයෙක් කොයි විදිහට හැසිරෙන්න ඕනද? එයා පළවෙනියෙන් ධාර්මික වෙන්න ඕනේ. එතකොට මේවා අපිට ලැබෙන්නේ කොහෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන කාරණා. මම මේක ගලපනවා මේ අපිට තියෙන කාරණාවක්. භික්ෂුන් වහන්සේට තිබුණාට මේ කාරණාව ඒක අපේ පින්වත්නි ගිහි සමාජයට නොගැලපෙන්නක් නෙවෙයි. වික්ෂුන් වහන්සේලාගේ නායක හාමුදුරුවෝ ගැන තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක්. ඒ ආචාර්යවරයාට ආචාර්යෝ භික්කවේ අන්තේවාසිකම් හේ පුත්ත චිත්තං උපට්ඨ පෙස්සති මේ අන්තේවාසික කියලා කියන තමන්ගේ ගෝලයට ආචාර්යවරයා අන්තේවාසිකයාට පුත්ත චිත්තං උපට්ඨ පෙස්සති. තමන්ගේ පුතෙක් හා සමානව සලකන්න ඕනේ කියලා. අතට ආචාර්යවරයා ගුරුවරයා තමන්ගේ දරුවන්ට රට රට පාලනය කරන නායකයා තමන්ගේ වැසියන්ට දරුවා වාගේ දරුවා වාගේ හිතන්න ඕනේ කියලා. හරිද? නමුත් මේ මේක තියෙන ඊළඟ කාරණාව තමයි මේ තා ඒ කියන්නේ මේ දෙන්නට කියලා තියෙන්නේ තාත්තයි පුතයි වගේ ඉන්න ඕනේ පුත්‍ර ස්නේහය තියෙන්න බෑ. හරිද? ඒ කියන්නේ තාත්තගේ පුතයි අතර තියෙන ආදරය නෑ. හැබැයි තාත්තයි පුතයි අතර තියෙන සියලු සම්බන්ධකම් විදිහට හැසිරෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ සහ පොඩි ස්වාමීන් වහන්සේ අතර ලොකු ලොකු හාමුදුරුව පොඩි හාමුදුරුව අතර තියෙන්න ඕනේ. ඇත්තටම තාත්තයි තාත්තේ පුතෙක් වගේ සම්බන්ධතාවයක්. හැබැයි ආදරය තියෙන්න බෑ. එතන ඒ ආදරය තිබුණොත් මොකද වෙන්නේ? නිවන් දකින්න බැරි වෙන එක බැඳීමක් වෙනවා. බැඳීම නැති පියපුතු සම්බන්ධතාවයක් තියෙන්න ඕන. එහෙනම් ගුරුවරු ගුරුවරයා සහ නායකයෝ අතර නායකයෝ සහ ඒ කියන්නේ යම් නායකයෝ සහ සමන්ගේ යටතේ ඉන්න සියලු දෙනා ගැන සියලු නායකත්වයන්ට යම් තැනක අපි හිතමුකෝ යම් ආචාර්යවරයෙක් නැත්තම් කාර්යාලයේ තමන්ගේ යටින් ඉන්න හැම කෙනෙක් ගැනම දරුවෝ වාගේ හැඟීමක් තියෙන්න ඕනේ. හරිද? ඉතින් ඒ ඔය චුට්ට විතරක් මම හැමදාම ඔය ධර්මයේ තියෙන එක දෙයක් අරගෙන ඒ දේ විතරක් අපි ක්‍රියාත්මක කරොත් මේ දිවයිනේ හරිද මට ඕන කරලා තියෙන්නේ මේ ලෝකය දිනන්න නම් අපි එකමුතු වෙන්න ඕනේ ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ තියෙන මේ රටේ තියෙන ප්‍රශ්න අයින් වෙන්න නම් හැදෙන්න ඕනේ මොනවද සංකල්පමයි ආධ්‍යාත්මික සංවර්ධනයක්මයි සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක හැදෙන්නෙම නෑ. මේක හැදෙන්නෙම නෑ. හැදෙන්නේ නැත්තේ බලන්න ඔය ඔය පොඩි කාරණාව අරන් බලන්න. තමන්ගේ යටතේ ඉන්න හැම කෙනෙක් කෙරෙහිම දරුවෝ වාගේ සිතන්නේ නම්. හරිද? මම අහනවා මේ රටේ මේ වෙනකොට සකස් කරමින් පවතිනවා කාම නගරයක්. හරි? මේක සකස් කරන්න මූලික වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසකින් අපි අහලා බැලුවොත් එහෙම ඔයාලා කැමතිද ඔයාගේ දරුවෙක් මේ මේ වගේ තැනකට රාත්‍රියට යනවට කියලා බැලුවොත් ඒ හදන අය ඒකට මුල් වෙන අය ඒකට ආධාර ගන්න අය අරගෙන ඒක නිර්මාණය කරලා ලංකාවට දායාද කරන්න හදන මේ කාම නගරය කියලා කිව්වොත් ඒකට තමන්ගේ දරුවා යනවට කැමති නැහැ. එහෙනම් කාටද මේක හදන්නේ? අනුන්ගේ දරුවන්ට මේක හදන්නේ. නේද? එහෙනම් ඔතන තිබුණා නම් අන්න අර චිත්තය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුරාපානය සල්ලාලකම ස්ත්‍රී ලෝලත්වය කියන ඒවා සමාජයක පිරිහීමට හේතු වෙන කරුණු. එහෙනම් පිරිහීමට හේතු වෙන කරුණු වලට තමයි මූලිකත්වය දෙන්නේ. හැබැයි තමන්ගේ දරුවා බේරගෙන. මේක ඇත්ත නැත්නම් අපි පැත්තකින් දාමු. පසුගිය කාලීනව යම්කිසි පෞද්ගලික වෛද්‍ය ආයතනයක ආයතනයක් පිළිබඳ ලොකු ආందోලනයක් ඇති වුණා. හරි. ඒ ආందోලනයක් ඇති වෙලා මේකට විරුද්ධව ක්‍රියා කරපු බොහෝ දෙනෙක් හිටියා. හැබැයි අපි හොයලා බැලුවා. එහෙම ක්‍රියා කරපු බොහෝ දෙනෙක්ගේ දරුවෝ පිට රටවල පෞද්ගලික වෛද්‍යලවල ඉගෙන ගන්න. හරි. එතකොට එහෙනම් මොකක්ද මේ කාරණාව? හ්ම්. එතකොට ඒකේ තියෙන සාධාරණ අසාධාරණ මම කතා කරනවා නෙවෙයි පෞද්ගලික වෛද්‍යලවලේක තියෙන නිදහස් අධ්‍යාපනය කියන එක අනිවාර්යයෙන්ම ලංකාවේ ස්ථාපිත වෙන්න ඕන දෙයක්. ඒක නෙවෙයි කාරණාව තියෙන්නේ. ඔය ගොඩ ප්‍රශ්න, ඔය තැන් තැන් වල තියෙන ගොඩ ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා. මිනිස්සුන්ට ආකල්පයක් තියෙනවා නම් මගේ ළඟ ඉන්න අය මගේ යටතේ ඉන්න අය සියලු දෙනාම තමන්ගේ දරුවෝ හා සමානව සලකන්න ඕනේ කියන ආදරය තියෙන්න ඕනේ. ඉන්නේ ඒක වර්ධනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒක වර්ධනය කරන්න බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ෂාව වර්ධනය කරන්න වර්ධනය කළ යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. අනුන්ගේ දියුණුවේදී සතුටු වෙන්න පුළුවන් හිතක් හදා ගන්නවා කියන එක ලේසි වැඩක් නේද? ඒ ඔක්කොම මානසික විපර්යාසය කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න ඕනේ. එහෙම මානසික විපර්යාසයක් ඇති වුණොත් පින්නත් නේ රට බොහොම ලස්සන වෙනවා. රටේ ඉන්න ඔක්කොමලා ඊටාත්ම ක්‍රමානුකූල වැඩපිළිවෙලකට යනවා. අද මේ විසඳුමට ආවේ නැත්නම් අපිට උරුම වෙලා තියෙන මේ උතුම් ධර්මය සියලු සියලු කාරණා උතුම් ධර්මය අපිට උරුම වෙලා තියෙන මේ ධර්මයේ භාවිතයට අරගෙන මේ රටේ මානසිකත්වයන් මිනිසුන්ගේ වෙනස් නැකේර නොකරන තාක්කල් අපිට දිනු වෙන්න පුළුවන්කම ඇත්තෙම නැහැ. ඒකින්ද නායකත්වයන් පැහැදිලිවම ආදර්ශ සම්පන්න වෙන්න වෙනවා. හරිද? එතකොට ඉදිරියේදී ඒ එවැනි දෘෂ්ටි වලට යන්න හේතු වෙන බොහෝ කාරණා තියෙනවා පින්නන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පරිහානියට පත් වෙන කාරණා දෙක නායකත්වයන් තුළ තියෙන්න බෑ. පළවෙනි එක ස්ත්‍රී ලෝලත්වය. දෙවෙනි එක සුරාපානය. හරිද? මේ දෙකේදීම මේ නායකත්වයන් වලට විතරක් නෙවෙයි මේ දෙක මේ කාරණා දෙකේදී මිනිස්සුන්ගේ ඔළුව නරක වෙනවා. හරි? මේ කාරණා දෙකට ඇබ්බැහි වෙනකොට මේවා කියන්නේ අධික කෙලෙස් උපදවන කාරණා. අධික කෙලෙස් හමුවේ මොකද වෙන්නේ? ඒ චින්තන රටාවේ ලොකු වෙනසක් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජයට මුණ දෙන්න බැරිකම ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර ඇත්තෝ ඒ අයව ප්‍රාණපයට ගන්නවා වගේ අර මේ එක එක එක තමන්ගේ වාසි සඳහා භාවිතා කරනවා මොකද මේ වගේ දුර්වලතා වලින් ප්‍රයෝජන අරගෙන. එහෙම අතීතයේ වෙච්ච බොහෝ දෙනා ඉන්නවා සමහර ලොකු ව්‍යාපාර කරන අය හදිස්සියෙම විනාශම් වෙලා ගිහලා තිනවා ඒ වගේ කාරණා. හින්දා මේ පරිහානිය සිද්ධ වෙන ප්‍රධාන කාරණා දෙක අපි හරියට දකිනවා මේ නායකත්වයන් තුල. ඉස්සරහට එන්න එන්න එන්න එන්න එන්න ඒවා වැඩි වෙනවා. ඉතින් ඒකින්ද මොකද වෙන්නේ? අන්න එතකොට දැන් අර පුංගවය කියලා කියන්නේ අර පුංගවය කියලා කියන්නේ කාටද? නායක ගවයා. නායක ගවයා ඇද වෙනවා එතකොට. හොඳට ආවා කෙලින්. එයා මොකද වෙන්නේ? නායකත්වයට ආව ගමන් ඇද වෙනවා. ඇද වෙච්ච එකම මොකද වෙන්නේ? අනිත් අය ඒ පොලිමේම යනවා. දැන් රටම එකතු වෙලා පරිහානියට ලක් වෙන දේවල් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද ඔය කාරණා වලින් අත මිදෙන නායකත්වයන් හොයන්න ඕනේ. ඔය කාරණා විශේෂයෙන් මත්පැන් පානේ ඒ වගේම ස්ත්‍රීලෝලත්වයෙන් කෙටියෙන් කියනවා නම් පංචශීලයෙන්. ඒකට ඔක්කොම ඔක්කොම හොයනවා. පංචශීල රකින්නවා නම් යම්කිසි නායකත්වයක් අපි බෞද්ධ විදිහට දැඩි බලපෑමක් කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් මූලික සුදුසුකම තමයි කොහොම හරි කරලා පංචශීල රකින්න එක. ඒකට අපි නායකයන්ට බල කරන්න ඕනේ නැත්නම් එවැනි නායකයෝ හොයාගන්න ඕනේ. මේක හරියන්නේ නෑ මේක හරියන්නේ නෑ කියලා එවැනි නායකයන් පංචශීලයේ ආරක්ෂා කරන නායකත්වයන් හොයාගන්න වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. ඒක මේ වචනයේ නිකං කියන වචනයක් වෙන්න බෑ. ඒක ඇවිල්ලා ධර්මයේ තුල ඉදිරියට යන්න පුළුවන් ගුරුවරු ගුරුහරුකම් දෙන්න පුළුවන් නායකත්වයන් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ ඒක වෛද්‍යවරුත් එක්ක සාකච්ඡා කරන්න කියන්න ඕනේ මේ අයට. දැන් මේ වෙනකොට බොහෝ මත ඉදිරිපත් කරනවා මේ ඒවා ඕනේ මේ ලෝකේ ලෝකේ අනිත් පැත්තට යනවා කියලාද. හරි පඬිතුකම් කියනවානේ රට කරවපු රට අවුරුදු ගණන් අවුරුදු 10 12 රට කරවපු අය දැන් කියනවා එක එක වෙලාවට මේ මෙහෙමයි මෙහෙමයි මේක මෙහෙමයි වෙන්න ඕන මේවා ඔය පන්සිල් ගැන ඔච්චර කතා කරන්න දෙයක් නැහැ මත්පැන් ගැන කතා කරන්න දෙන්නේ නැහැ. බටහිර ලෝකයේ වගේ නේතරම් සැලකිල්ලක් නැහැ. හරි මේ මිනිස්සු දියුණු වෙලා ඉන්නේ කියලා. හරි. එහෙම කියනවා නම් මේ පරිහානිය දැනට වෙලා තියෙන පරිහානිය සිද්ධ වුණේ පන්සිල් නැත්නම් මත්පැන් භාවිතය අඩු වෙච්ච හින්දාද රටේ? ස්ත්‍රීලෝලත්වය ආදී කාම හැඟීම් අඩු වෙච්ච හින්දාද මේක ඇති උනේ? එහෙනම් ඔන්න බටහිර රටවල් දිනු වෙලා තියෙන ඒවා වැඩි කරපු හින්දා කියන්න පුළුවන්. මේකේ ඕන තරම් ඒවා වැඩි වැඩිපුර තිබුණා. නේද? බටහිර රටවල් හුඟක් අය දිනුලා තියෙන්නේ තමන්ගේ තමන්ට ලැබිලා තියෙන සම්පත් තියෙනවා. ආදි කාලේලා අපි වගේ හුරා කැමක ලක්ුණේ නෑ සහ ඒවට යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් තිබුණා. අපිට 48 ඉඳන් කිසිදු වැඩපිළිවෙලක් නෑ. එහෙනම් අපි කරන්න ඕන වහාම වැඩපිළිවෙලක් හදාගන්න එක අපිට අනන්‍ය වෙච්ච. අපිට අනන්‍ය වෙච්ච වැඩපිළිවෙල තුල තියෙන්නේ අපිට උරුම වෙච්ච දෙයක් තියෙන. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ධර්මයක ධර්මයේ මූලික කරගෙන හදන වැඩපිළිවෙල සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඔක්කොමලා මේකට අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. අපිට ධාර්මික වෙන්න හොඳ අවස්ථාවක් මේක. හරිද? මේ කතාවෙන් මේ උරුමය ගැන කතාවෙන් අපිට තියෙන ලොකුම ලාභය තමයි මම හැමෝටම ආරාධනා කරන්නේ හැම වෙලේම අපිට වෙනකට වැඩිය උනන්දුවෙන් ධර්මය තුළ හැසිරෙන්න අවස්ථාවක් තියෙනවා. අපිට මේ ව්‍යසන ඔක්කොම පේනවනේ. පේනකොට රිදෙනව නේද? ව්‍යසන පේනකොට රිදෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕන? ලහි ලහියෙන් මං හැදෙන්න ඕනේ. හරිද? මගේ නායකත්වයක් තියෙන කොහේ හරි තැනක මම කෙලින් යන්න ඕනේ. මම කෙලින් යනකොට අනිවාර්යෙන් අනිත් අය පිටිපස්සෙන් එනවා. එතකොට අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා යම් පිරිසක් මට හදාගන්න. හැමෝම පිරිසක් හදන්න උත්සාහ කරන්න. හැමෝම තමන්ගේ අතේ ඉන්න කට්ටිය ඔක්කොම හදන්න. කොහොමද හදන්නේ කෙලින් ගිහිල්ලා. තමන්ගේ යටතේ ඉන්න ඔක්කොටම කියන්න ඕනේ අපි පක්ෂ පාට ආදී මේ පුද්ගල ભેදයකින් නෙමෙයි ප්‍රතිපත්තියකට එන්න ඕන ප්‍රතිපත්තිය මොකද්ද? බෞද්ධ ධර්මය තුලින් එන ප්‍රතිපත්තියකට අපි ජීවත් වෙන්න ඕනේ කියලා දැන් දැන් මේක කරන්න යන්නේ කවුරු වෙනුවෙන්ද? රට වෙනුවෙන්. රට වෙනුවෙන් කරන්න ගියාම අන්තිමට මොකද වෙලා තියෙන්නේ? තමන් හැදිලා. රට ගැන තියෙන හැඟීම හින්දා හරි සමහර අය මත්පැන් නවත්තලා දායි. සමහර අය ඔය වෙනත් වැරදි නවත්තලා දායි. ඒව නවත්තලා දාන්න අපිට ශක්තිය තියෙන්න ඕනේ. මම මිනිසෙක් විදිහට මට යුතුයකමක් තියෙනවා මේ වෙලාවේ. අපි හැමෝටම ලොකු යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම තමයි නිවැරදිව කටයුතු කරන එක. ඊටා නිවැරදිව කටයුතු කරන එක තමයි කළ යුතුව තියෙන ඉහළම සත්කාරය. කළ යුතුව තියෙන ඉහළම සත්කාරය තමයි ඊටාම යුතුය ඒ යුතුයකම් අනුව තමන්ගේ තමන්ට කළ හැකි සියලු දේ කරන ඉතින් එහෙනම් නායකයෙක් විදිහට ගුරුවරයෙක් විදිහට අපි ඔක්කොටම හැසිරෙන්න පුළුවන්. ඒ හැසිරීම තුළ අපි හැම වෙලෙම බලන්න ඕනේ මම කොහොමද මේ නායකත්වය තුළ කෙලින් කටයුතු කරන්නේ කියලා. හරිද? එහෙම නැති වුණොත් ලොකු ගැටලුවක් එනවා. අනිත් එක තමයි කෙලින් කටයුතු කරන්න ගත්තොත් යම්කිසි කෙනෙක්. කෙලින් කටයුතු කරගෙන හරි දෘෂ්ටියේ ඉඳගෙන ඉතාලම නිවැරදි විදිහට කටයුතු කරන්න ගත්තොත් දැනට කොතනවත් නායකත්වයක් නැත්තම් ටික දවසකින් මොකද වෙන්නේ? දැන් කට්ටියක් ඉන්නවා කියන්නකෝ. 10 දෙනෙක් විතර ඉන්නවා. මේ 10 දෙනා අතර ඉතින් ඒ මම ඔය කියන එක්කෙනාට වැඩි තැනක් නැහැ. ඒ කියන්නේ අනිත් අය තමයි දැන් ඉහළට වෙලා ඉන්නේ. හැබැයි දැන් මෙයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කරුණු හොයලා බලලා නිවැරදි තීරණ ගන්න පුළුවන් තත්යකට පත් වෙනවා. දැන් අර 10 දින අතර සාකච්ඡා වාරයක් යනකොට හැම වෙලේම මෙයා කියන දේ බලනකොට ඒක ඉස්මතු වෙලා උඩට යනවා. මොකද ඒක හරි. එතන වැරද්දක් නැහැ. ටික දවසකින් මොකද වෙන්නේ? ඒ 10 දෙනා අතර සම්මත කරගත්තේ නැති වුණත් අතුලාන්ත සම්මතයක් එනවා. එහෙම තියෙනව නේද? සමහර අය අපි කියන්නේ පොඩක් අරයාගෙන් අහලෙමුද? ඔය වැඩේ කරන්න ඉස්සර අරයාගෙන් අහලෙමුද? එයාට හොඳ උපදේශයක් දෙනවා. අනිකම නායකයෙක් වෙනවා. ටික දවසක් යනකොට අන්තිමට නායකත්වයේ ලක්ෂණ තමයි පහළ වෙන්නේ. ඒකින්ද අපි ඊටා නිවැරදිව මේ ධර්මය තුළ හැසිරෙන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරගන්න ධර්ම කරුණු හොයන්න ඕනේ. කොහොමද අපි නිවැරදි දෘෂ්ටියකට එන්නේ? අපි බොහෝ කතා කරලා තියෙන එක ගැන. හොඳට ධර්මය අහන්න ඕනේ. ධර්මය ඒ අහගත්තු ධර්මය හොඳට ධාරණය කරගන්න ඕනේ. ඒ ධාරණය කරගෙන අපේ සිතත් එක්ක අපේ සිතේ ක්‍රියාකාරීත්වයත් එක්ක හැම වෙලෙම විනිශ්චයක් එන්න ඕන තමන් ගැන ධර්මානුකූල විනිශ්චයක්. හරිද? ධර්මානුකූල විනිශ්චය කරන මට මේ දේවල් පාලනය කරන් ධර්මය තුල දීලා තියෙන උපදෙස් මොනවද? මට මේ දේවල් වර්ධනය කරන්න ධර්මය තුල ලැබිලා තියෙන උපදෙස් මොනවද? මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල යම් කිසි කොතනක හරි තියෙනවා නම් මානසික කොහේ හරි අකුසලයක් හැදෙනවා නම් ඒ හැදෙන අකුසලය මොකක්ද කොයි වගේ වෙලාවද හැදෙන්නේ ඒ වගේ ස්වභාවය මොකද්ද ඒකේ දැනෙන ස්වභාවය මොකද්ද ඔක්කොම ටික දේශනා කරලා තියෙනවා එහෙනම් මට මගේ හිතක ඇති විය හැකි සියලු අකුසල් ටික ධර්මය තුළ පෙළගැස්වීමක් තියෙනවා එච්චරක් ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලය උත්පාදනය කරගන්න හැටි සහ ඒ කුසලය පිළිබඳව සියලු දේ තියෙනවා. ඊළඟට ඒ අකුසලයේ යට කරන හැටි, ඒ අකුසලයේ නැති කරන හැටි ඔක්කොම ටික තියෙනවා. ඉතින් හොයන්නයි තියෙන්නේ. ධර්මයේ ගවේෂණය කරන කට්ටියට මේවා හම්බ වෙනවා. හරිද? ධර්මයේ ගවේෂණය කරන කට්ටියට මේ ඔක්කොම ටික හම්බ වෙනවා. හම්බෙච්ච ගමන් ඒ අයට පුළුවන්කම තියෙනවා ඒවත් භාවිතයට ගන්න. ඒවා භාවිතයට ගන්න කෙනා පරිපූර්ණ මනසෙක් බවට පත් වෙනවා. පරිපූර්ණ මනසෙක් බවට පත් වෙනකොට ටික ටික ටික ටික ටික ටික සම්පූර්ණ වෙනකොට අනිත් අයට ඒ තනත්තාව මහා වටින කෙනෙක් බවට පත් වෙනවා. ලොකු පෞරුෂයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. හීන දීන හැකිලිලා ඉන්න හොර සිත් තියෙන කෙනෙක් නෙවෙයි. හරි විවෘත හරි සමාජයේ කෙලින් ඉන්න කෙලින් කතා කරලා ඉන්න පුළුවන්. ලොකු තෘප්තියකින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකින්ද අපි යම් පමණකට මේ ජීවිතේ ජීවත් කරනකොට මේ ධර්මානුකූල පෙළගැස්ම හැම වෙලේම තියාගන්න ඕනේ. තියාගෙන අපේ ළඟ ඉන්න අයව අපි හැම වෙලේම ධර්මයේ තියෙන තව බලන්න අපිට උරුම කරගන්න ඕන දෙයක් තමයි දැන් මේ එකක් අපි කතා කරා තමන්ගේ ළඟින් ඉන්න කට්ටිය පුත්‍ර ස්නේහයෙන් නැත්තම් පුත්‍ර ස්නේහ නැතුව ප්‍රිය පුතු විදිහට දරුවෙක් තමගේ දරුවෙක් විදිහට හිතන්න ඕන කියලා ළඟින් ඉන්න ඔක්කොමලා ගැන ඒක පුරුදු කරන්න ඕන දෙයක්. මේ ඔක්කොමලා මගේ දරුවෝ වාගේ එහෙමනම් මේ කටට අසාධාරණයක් වෙන්න බෑ කියන චිත්තය පුරුදු කරන්න ඕනේ. ඒක නිකන් එකපාරටම හිතක් ඇවිල්ලා එහෙම ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකනේ කාට හරි පුරුදු කරලා අපි පුරුදු කරන දැන් නායකයෙකුට පුරුදු කරනවා කියන්නේ. මේ සියලු දෙනා මගේ දරුවෝ වාගේ කිව්වට මොන පිසුද කියලා අතුරෙන් හැඟීමක් එනවා. නේද? කියයි කිව්වට වැඩක් නැහැ. එහෙම කියන්න ඕනෙත් නැහැ. එහෙම හැඟීමක් උපදින්න ඕන. කාටත් තියෙන එකම දුක් තමයි කාටත් තියෙන එකම එකම පීඩාවන් තමයි ඔක්කොට ඔක්කොගේ ඔක්කොටම මගේ දරුවා මොකද අනිත් පැයට මොකද එකම විදිහට තමයි රිදෙන්නේ. ඒකද කාටවත් අසාධාරණයක් කරන්න ඕනේ නැහැ කියලා එහෙම හැඟීමක් හැඟීමක් උපදින්න ඕනේ. එවැනි හැඟීම් උපදවන්න පුළුවන් වෙන්නේ ධර්මයට අනුව කටයුතු කිරීමෙන් විතරයි. ඊළඟට ඒ නිවැරදි දෘෂ්ටියෙන් යුතුව තමන්ගේ නායකත්වය අරගෙන යන්න ඕනේ. තමන්ගේ කහලින් ඉන්න සියලු දෙනාම නිවැරදි දෘෂ්ටි එය පුරුදු කරන්න තමන් නිවැරදි දෘෂ්ටියකට එන්න ඕනේ. ඊළඟට පින්වත්නි සුවිනීතං විනෙන්ති මේ ගුරුවරයෙක් තුළ තියෙන්න ඕන කාරණාවක් කියලා. එයා එයා විනය විනයගරුකව ඉඳලා අනිත් අයට විනයානුකූල අනුග්‍රහය දක්වන්න ඕනේ. දරුවන්ට ආදර්ශ සම්පන්නව තමන්ගේ හැකියාවන් ආදර්ශ සම්පන්නව උපයාස පෙළ දෙන්න ඕනේ. තමන්ගේ යටින් ඉන්න කට්ටියට හැම වෙලේම විනීතව වාසය කරමින් විනීතව ඒ කියන්නේ විනීතභාවයට මෙයාලාව පත් කරන්න ඕනේ සුවිනීතව වාසය කරමින්. ඒ කියන්නේ අවවාදයට වැඩිය ආදර්ශ සම්පන්න ඒ ආදර්ශ සම්පන්නකම ගුරුවරයා තුළ තිබිය යුතුව තියෙන්නේම අනිත් අය විනයේ නැගිටවන්න. ඒ වගේම තමයි තමන්ගේ දන්න දැනුම කිසිම අඩුවක් නැතුව හැම කෙනෙකුටම කිසිම වාදයකින් ભેදයකින් තොරව කිසිම ඒ කියන්නේ විශේෂත්වයක් කෙනෙකුට දක්වන්න කෙනෙකුට විශේෂ නොවන විදිහට නැතුව හැමෝටම එක වගේ ඒ තමන් දන්න දේවල් තමන්ගේ ඒ මඟ පෙන්වීම හැමෝටම එකම වගේ සිද්ධ කරන්න ඕන පුදුමයක් විදිහට. ඒ වගේම තමයි අර ගුරු මුස්තිය තියාගන්න නැතුව දන්න හැම දෙයක්ම නේද උගන්වන්න ඕනේ. Taman එක එක එක එක හැකියාවන් සමහර අය ඊර්ෂියාව හින්දා මාව අභිභවායයි කියන අදහස් වලින් සමහර වෙලාවට සමහර ගුරුවරු සමහර විශේෂයෙන් අපේ ඔය දේශීය වෛද්‍ය දේශීය වෛද්‍ය ක්‍රමයක් තියෙනවා වෙදකම් තියෙනවා අතීතයේ තිබ්බ වෙදකම් ගොඩාක් පිරෙහෙන්න හේතු වෙලා තියන්නේ ඇයි ගුරු මුෂ්ටිය තියා ගැනීම. නේද? ඒ ගුරුවරු යම් කිසි කොටසක් තියාගෙන මැරෙනවා. ඒක ගෝල ගෝලයට දෙන්නේ අඩු වෙලා. ඒක ඒකට ඒකට කියනවත් එක්ක ගුරු මුෂ්ටිය තියා ගන්නවා කියලා. ඉතින් ඒකෙන් සිද්ධ වෙලා තියෙන්නේ අන්තිමට ටික ටික ටික ටික පරිහානියටපත් වීමක්. ඉතින් ඒකින්ද මේ ඒ වගේ නොවි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එහෙම නෙවෙයි. Taman දන්න දෙයටත් වැඩි දෙයක් Taman දන්න දෙයටත් වඩා වැඩි දෙයක් Tamanගේ ගෝලයින්ට ලබා දීලා සතුටු වෙන්න පුළුවන් හැඟීමක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තමන් දන්න කියන මිත්‍රාදීන්ට හැම කෙනෙකුටම හඳුන්වලා දෙන්න ඕන තමන්ගේ ගෝලයින්ව මෙන්න මෙයා තමයි මෙයා තමයි දැන් මේ විදිහට එන්නේ මෙයාට මේ විදිහට කරන්න පුළුවන් එහෙම සතුටු වෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම මිනිස්සු හරිය සන්තෝෂෙන් ජීවත් වෙනවා. එහෙම ගුරුවරු අපි දැකලා තියෙනවා. අපිටත් ඉඳලා තියෙනවා. ඉන්නවා. හරිද? ඒ අය තමන්ගේ තමන්ගේ අන්තේවාසිකයව ඊටාම ඉහළ තලයකට අරගෙන තමන්ගේ දරුවෙකුට යහපතක් වුණා වාගේ සංදෙමපේ හැම වෙලෙම කැමතින දරුවා ගොඩාක් ඉස්සරහට යනවානේ. ඒ වගේම හැඟීමකින් කටයුතු කරනවා. ඉතින් මේ වගේ මේ අපූර්ව ක්‍රම අපිට උරුම වෙලා තියෙනවා. ගවේෂණය කරන තවත් මේ ධර්මයේ තුල තියෙන අපි කාරණා තුනක් කතා කරා. මේ ඒ හැම එකක්ම ගවේෂණය කරොත් ජීවත් වෙන්න ඕන විදිහ ජීවත් වෙන්න ඕන විදිහ මිනිස්සෙක් විදිහට සමාජයේ නිවන් දකින්න ඕන කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕන විදිය මේ ධර්මය තුල නොයේකුත් තැන්වලදී අපිට හම්බ වෙනවා. ඉතින් ඒක තමයි අපිට උරුම වෙලා තියෙන වටිනම දේවල්. එහෙනම් අපි උරුමය ගැන බොහෝ විට චෛත්‍ය රාජයන් වහන්සේලා, බෝධි රාජයන් වහන්සේලා සහ අතීතයේ අපිට තියෙන උරුමයන් ගැන කතා කරනවා. ඒ ගැනත් අපි කතා කරා. ඊළඟට අපිට බොහෝ උරුම වෙච්ච අතීත උරුමයන් උරුම කරලා දුන්න භික්ෂුන් වහන්සේලා ගැන අපි කතා කරා. පහුගිය දවස්වල මේ ඒ වගේම අපි වැඩිපුර කතා කරලා ඉතු තියෙන්නේ මේ වගේ උරුම වෙලා තියෙන ධර්මයන් ගැන ඒක අපිට දැනෙන්න ඕන මේ උරුම වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය මට හැමෝටම එක පුංචි ධර්ම කරුණක් අරගෙන අපි සමාජයට මේ ධර්ම කරුණ යොදවුවොත් යොදවුවොත් එහෙම කොච්චර ලොකු වෙනසක් සිද්ධ කරගන්න පුළුවන්ද කියලා අපිට හොඳට හැම නිමේෂයකම තේරෙන්න ඕනේ ඒ අනුව ඒ උරුමය අන් අයට බාර දෙන්න නම් මම භාවිතයට ගන්න ඕනේ. අන් අයට බාර දෙන්න නම් මම භාවිතයට ගන්නේ නැතුව බෑ. අතීතයේ මේ ධර්මය රැකෙන්නේම කාතින්ද රහතන් වහන්සේලා අතින්. ඒක රහතන් වහන්සේලා අතින් රැකෙනවා කියන එකේ තේරුම මොකද්ද? කටින් කට මේක මේ පැත්තට එන්නේ එයාලා භාවිතා කරපු හින්දා. භාවිතා කරපු කෙනෙකුට තමයි මේක හරියටම තේරුම් ගන්නේ. අනිත් අයට වැඩිය. ඉතින් ඒකින්ද අපි හැම වෙලෙම අපිට තියෙන අදහස බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ මේ මේ රටට ගලප ගන්න ඕනේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕනේ පවුලට ගලප ගන්න ඕනේ සමාජයට ගලප ගන්න ඕනේ මේ තැන්වලදී බය නැතුව ඉදිරිපත් වෙන්න ඒවට හරිද බය නැතුව ඉදිරිපත් වෙන්න මම වැඩ කරන්නේ ධර්මානුකූලවයි හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් යම් කිසි නැකතක් පාවිච්චි කරන්න ඒක පාවිච්චි කරන්න හරිද හැම වෙලේම බලනවා පොඩ්ඩක් බලන්න ඕන බුදුහාමුදුරුවෝ මොනවද මේකට දේශනා කරලා තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන යමක් තියෙනවා නම් ඒ අනුව තමයි මම කටයුතු කරන්නේ මොකද මට උරුම වෙලා තියෙන දේ මෙතනයි තියෙන්නේ මට උරුම වෙලා තියෙන ධර්මයක් තියෙනවා ඒක ලෝක උරුමයක් විදිහට අපිටයි ලැබිලා තියෙන්නේ ඒකයි අපි හැමදාම කියන්නේ අපි જાතියක් විදිහට හරීම ආඩම්බර විය යුතු જાතියක් කියලා ඇයි කවදා හරි කවදා හරි දවසක යමක් වෙනවා ඒ සිද්ධ වෙනකන් අපි ධර්මය ආරක්ෂා කරන්න ඕනේ. මේ උරුම වෙලා තියෙන දේ ආරක්ෂා කරන්න ඕනේ. මොකක්ද වෙන්නේ? මේ ලෝකෙ සිද්ධ වෙන්න තියෙන දෙයක් තියෙනවා. දැන් අපිට තේරෙනව නේද පින්නත් නේ? ලෝකේ තාක්ෂණික පැත්තෙන් දියුණු වෙගෙන දියුණු වෙගෙන දියුණු වෙගෙන යනවා. නේද? ඇයි එච්චර දියුණුවක්? ඇහැට රූප බලා සතුටු වීම සඳහා දැන් අපිට පුළුවන් පොඩි අතේ තියෙන කොටුවක ලෝකෙම ඕනනම් බලන්න. නේද? ලෝකේ ඕන තරම් ගවේෂණය කරන්න පුළුවන්. එහෙනම් ඇසට රූප දැක, කනට ශබ්ද අසා, නාසයට, දිවට, ශරීරයට අවශ්‍ය දේවල් ලබා දීලා සතුටු වීමේ ක්‍රමවේදයේ මේක දැන් වැඩි වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලා වැඩි වෙලා මේක නිකන් චුට්ටක් තේරෙනව නේද? හිනි පෙත්තරම යන්න යන්නේ කියලා. නේද? මේකේ ඉහළම තැනකට ලෝකේ මිනිස්සු යනවා දවසක. ඒ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් ලබා ගන්නා වූ සැපය ඒක වැඩියෙන් ලබා ගැනීම සඳහා ඊතාසුපෝභෝගී ආසන හදනවා වාහන හදනවා ඊතාසුපෝභෝගී තැන් හදනවා ඒවයි ඉහළම තැන හදා ගන්නවා ඉහළම තැන හදාගෙන බලනකොටත් එතන සැප නැති වෙනවා හරිද ඒක ඔප්පු වෙලා පේන දවසක් එනවා සමාජයට ඒක ඔප්පු වෙලා පේන දවසක් එනවා සමාජයට ඒක දැනෙන දවසක් එනවා හරි අපිට නෙමෙයි මේ මේ දියුණුව කරා යන තාක්ෂණික දියුණුව කරා යන අයට කවදා හරි තේරෙනවා මේ ක්‍රමයට ගිහිල්ලා යන්න පුළුවන් සීමාවක් තියෙනවා එතනින් එහාට යන්න බෑ කියලා. අන්න එදාට යාළුවට වෙන විකල්පයක් හොයන්න වෙනවා. ඒක වැඩි කාලයක් නෑ. ඒ විකල්ප හොයන කාලය වෙනකොට මානසිකව උපරිම සතුටකින් ඉන්න පුළුවන් සියලු දුක් නැති කරගෙන ඉන්න පුළුවන් ක්‍රමවේදයකට හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි වෙන නම් මේ ලෝකේ එහෙම ධර්මයක් හොයන්න නැහැ. අන්න එදා වෙනකන් අපේ රටයි අපේ අපිට උරුම වෙලා තියෙන මේ ධර්මයයි ආරක්ෂා කරගන්න ඕන අපි. එච්චර තියෙන්නේ. එදා වෙනකන් ආරක්ෂා කරගත්තාම එදා දවසේදී මේක ඉදිරිපත් කරගන්න පුළුවන්. මේක ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන අය විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා පුහුණු කරගන්න ඕනේ ජාත්‍යන්තර භාෂාවෙන් කතා කරන්න. ඒ හැමදේම පුහුණු කරගත්තොත් අපේ රටේ ප්‍රධාන පිටරටට යවන්න පුළුවන් ලොකුම වස්තුව තමයි ධර්මය කියලා කියන්නේ. හරි තේ පොල් රබර් නෙවෙයි. හරිද? එතකොට අපිට ලැබෙන ලොකුම දේ තමයි ඔන්න ඔය කියන ලොකුම අපනායන කරන්න පුළුවන් දේ තමයි ධර්මය. ඉතින් එදා වෙනකන් ලෝකයේ මිනිසුන් වෙනුවෙන් අපි මේක ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් එහෙම ආරක්ෂා කරගන්න ධර්මය ආරක්ෂා කරගන්න අපි ධර්මය භාවිතා කරන්න ඕනේ විතරක් නෙවෙයි. මේ සඳහා සිතුවිලි තියෙන යහපත් සිතුවිලි තියෙන අය එකතු වෙන්න ඕනේ ධර්මය රැකීමේ අවස්ථාවේ ලංකාවේ තියෙන සිංහල ජාතියට. හරි එතකොට අපි බෙදිලා ඉන්න තාක්කල් මේ රටට හරියන්නේ නැහැ. මට මෙහෙම කියන්න. අවසාන වශයෙන් අපි ධර්ම දේශනාව ඉවර කරන්න කලින් හිතන්න යමක් මම කියන්නේ. විවිධ සංස්කෘතීන් තියෙන විවිධ ඇදහිරි තියෙන මිනිස්සුන්ට කවදා හරි එකමුතු වෙලා ඉන්න වෙනවා යම් ප්‍රමාණයකට හරි. ලංකාවේ තියෙන ඔක්කොටම. හොඳයි. විවිධ ඇදහිලි, විවිධ විශ්වාස, විවිධ පාට තියෙන අය එකමුතු වෙයිද? එකම ආගමක එකම ඇදහිලි තියෙන එකම පාටෙන් ජීවත් වෙන අයට එකමුතු වෙන්න බැරි නා. මම කියන්නේ සිංහල ජාතියට අභ්‍යන්තර වශයෙන් මෙහෙම එකතු වෙලා කටයුතු කරන්න බැරි නම් අපේ මිනිසුන්ට පුළුවන් වෙයිද ද්‍රවිඩ මුස්ලිම් අයත් එක්ක එකතු වෙන්න? එහෙනම් ඔය කියන කතාව අපි එකමුතු වෙන්න ඕන කියන කතාවේ ලොකු බොරුවක් තියෙනවා. හරිද? එකමුතු වෙන්න නම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? ප්‍රධාන જાතිය එකමුතු වෙලා ඒ වටා අනිත් අය ඒක රාශි කරගන්න ඕන. ප්‍රධාන જાතිය එකමුතු වෙන්න සිංහල જાතිය ගැන කතා කරන්නවත් දෙන්නේ නැහැ. ඒක දෝෂයක්ලු. හරිද? ඉතින් ඒ ඒ වගේ තියෙන පිසු ගතිය සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ඕනේ. ඒ තියෙන පිසු ගතිය සම්පූර්ණයෙන් අයින් කරගෙන අපි මොකද කරන්න ඕනේ? සිංහල ජාතිය වශයෙන් ඉස්සෙල්ලාම එකමුතු වෙන්න ඕනේ. සිංහල ජාතිය වශයෙන් එකමුතු වෙලා ඊට පස්සේ අන් ජාතින් ඒ වටේ ඒක රාශී කරගන්න ඒක තමයි කළ යුතු දේ, ඒක තමයි කරන්න තියෙන දේ. ඒකින්ද අපි කවුරුත් අපිට ලැබිලා තියෙන මේ උතුම් ධර්මය අපේ ජීවිතවලට ගලපගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න වගේම සතර සූපත් කරගන්න ඒ වගේම රටේ යහපත සඳහා අපිට ලැබිලා තියෙන මේ උරුමය නිකම්ම උරුමයක් කරගෙන ඒකට නිකම් පුද පූජා විතරක් තියෙන්නේ නැතුව ඒක භාවිතයට ගන්න ඕනේ. ඒක භාවිතයට අරගෙන අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. අන්න එහෙම සම්පාදනය කරගත්තොත් තමයි අපිට මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය හැම දිනෙකටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.